පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සති ගණනාවක් මුළුල්ලේ අපි සාකච්ඡා කළ මාතෘකාව නැවැත්ම සඳහා පැවැත්ම කියන මාතෘකාව පසුගිය සතියේට පෙර සතියෙන් නිමාවටපත් වුණා. පසුගිය සතියේ අපිට ධර්ම සාකච්ඡාව කරන්නට අවකාශ ලැබුණේ නැහැ. රුවන්වැලිසෑයේ රාත්‍රී කාලේ පැවැත්වුණු ධර්ම දේශනාව නිසා ඒ අනුව අපි අද දවසේ නැවත ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ අලුත් මාතෘකාවකින් ඒ කාටත් ප්‍රයෝජනවත් වෙන ඊ타ත්ම ගැඹුරු ඒ වගේම කවුරුන් විසිනුත් නිවැරදිව තේරුම් ගත යුතු මාතෘකාවක් ඒ තමයි පටිච්ච සමුප්පාදය පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව බොහෝ අවස්ථාවල අපි කොයි කවුරුත් යම් යම් ප්‍රමාණයකට අහලා තියෙනවා කතා කරලා තියෙනවා ඒ අපි සියලු දෙනාම දන්නා කාරණා වගේම මේ පිළිබඳව තවත් අපේ අවධානය යොමු විය යුතු ගැඹුරු කරුණු අපේ ශක්ති ප්‍රමාණයෙන් මේ දේශනා පෙළෙහි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ ඇසුරෙන් පින්නතුන්ට තියෙන විවිධ ගැටලු සාකච්ඡා කරන්නටත් අවස්ථාවක් ලැබෙන නිසා හැමෝගෙම ධර්මඥානය දිනු කරගන්නට හොඳ සාකච්ඡා පෙළක් අපට මේ පටිච්ච සමුප්පාදය පාදක කොටගෙන ආරම්භ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒත්තටම කවදත් වගේ මෙවරත් මේ අලුත් මාතෘකාව යෝජනා කළේ අපේ අනුරාධපුරයේ අනුරුද්ධ හාමුදුරුවෝ. උන්වහන්සේට අද දවසෙත් උන්වහන්සේ වැඩ ඉන්න තැන ඉඳලා සහභාගී වෙන්නට අවකාශ නැතත් උන්වහන්සේ මේ කටයුතු වලදී තාමත්ම ඕනෑකමින් සම්බන්ධ වෙලා විශේෂයෙන් අපේ අප විසින් කලින් සිදු කරලා තියෙන දේශනා අහලා ඒ පොතපත කියවලා අතිපූජනීය රේරුකාණේ මහානායක ස්වාමින් වහන්සේ විසින් රචිත පොතපත කියවලා සහ තව නොයෙකුත් තැන්වලදී අහන්නට දකින්නට ලැබෙන කරුණුත් එක්කලා කාටත් ප්‍රයෝජනවත් වෙන මාත්‍රකාවන් උන්වහන්සේ හැම විටම යෝජනා කරනවා මේ ධර්ම සාකච්ඡාව සඳහා. ඒ අනුව අද දවසේ අපි ආරම්භ කරන පටිච්චසමුප්පාද නැමැති මාත්‍රකාව උන්වහන්සේ තමයි යෝජනා කළේ. කාගෙත් ප්‍රයෝජනය සඳහා අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු කියන බව. ඒ උන්වහන්සේටත් විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරමින් අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අවබෝධ කරන ලද ඒ දේශනාවන් අතර ඊ타ත්ම ගම්භීර අර්ථ ඇත්තේ දේශනාවක් හැටියට තමයි පටිච්චසමුප්පාද දේශනාව දක්වලා තියෙන්නේ. එක් අවස්ථාවකදී ආනන්ද හාමුදුරුවෝ සිහිපත් කරනවා ස්වාමීනි මේ පටිච්චසමුප්පාදය බොහොම පහසු විදිහට මට වැටහෙනවයි කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එහෙම කියන්නට එපා. මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ තාමත්ම ගැඹුරු අර්ථ ඇති ගැඹුරුන් වටහා ගත යුතු ධර්මයක් කියන බව. ඒ වගේම මේ පටිච්චසමුප්පාදය අවබෝධ නොකිරීම නිසා තමයි සත්වෝ අතිදීර්ඝ කාලයක් සංසාරේ නැවත නැවත පැටලෙමින් දුක් විඳිමින් හරියට පඹගාලක පැටලුණා වගේ අවුලෙන් අවුලටපත් වෙලා ඉන්නේ මේ පටිච්චසමුප්පාදය අවබෝධ නොකිරීම නිසායි. ඒ නිසා ඒක සාමාන්‍ය කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරන්නට පුළුවන් කරුණක් නොවේ කියන බව බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කළා. ඒතර තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානය සියලු ලෝක ධර්මයන් සිසාරා පවතිනෝ ඒ සර්වඥතා ඥානයෙන් ලෝකේ දකින තථාගතයන් වහන්සේ තමයි පැහැදිලි කරන්නේ මේ පටිච්චසමුපාද ධර්මය ඊ타මත්ම ගම්බීර ධර්මයක් කියන බව. ඉතින් ඒ නිසා ඉතින් ඒ නිසා මේ පටිච්චසමුපාද දේශනාවන් සහ සාකච්ඡාවන් අපි ඊ타ත්ම අවධානයේ යුක්තව සාකච්ඡා කිරීම ඇසීම ශ්‍රවණේ ශ්‍රවණේ කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා ඒ වගේම අපට ප්‍රායෝගික ජීවිතේ මතුවෙන කාරණා වගේම න්‍යායාත්මක කාරණාත් මෙහිදී කතා කිරීම වරදක් නැහැ. නමුත් ප්‍රධාන වශයෙන් අපි වෙනදා වගේම ප්‍රායෝගික කරුණු වලට මුල් තැන දීලා මේ සාකච්ඡා පෙළ පවත්වාගෙන යන්නට උත්සාහ කිරීම කාටත් ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මුලින්ම අපි තේරුම් ගන්නට ඕන පටිච්ච සමුප්පාදයයි කියන්නේ කුමක්ද? පටිච්ච සමුප්පාද කියලා කියන්නේ මේ සමස්ත විශ්වය තුලම සියලුම සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා මූලික સિદ્ધාර්ථය මේ ලෝකය සමස්ත ලෝකය සැකසීලා තියෙන සංස්කාර ධර්ම වලින් ඒ සංස්කාර කියලා හඳුන්වන්නෙම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්ම කියන අර්ථය එතකොට සම්මා සම්බුදුරෙක් ලෝ පහළ වෙන්නට పూర్වයේහි විවිධ ශාස්ත්‍රවරු ලෝකේහි යම් යම් දර්ශනවාද ඉදිරිපත් කළත් ඒ සියලු දෙනාම ආත්ම කියන මූලික සංකල්පය මත තමයි හැම දෙයක්ම විග්‍රහ කරන්නේ. ඒතර ආත්ම කියන මූලික සංකල්පය අරගෙන ඒ අයගෙන් සමහර කෙනෙක් ඒ ආත්මය සදාකාලිකව භවෙන් භවයට යන නিত্য වූ ආත්මයක් හැටියට එය පෙන්වා දුන්නා. ඒක හඳුන්වනවා සාස්වත දෘෂ්ටියයි කියලා. තව සමහර අය කියන්නට පටන් ගත්තා ආත්මයක් තියෙනවා. ඒ ආත්මය මේ භවයේ අවසාන වෙනකොට මරණයත් සමග අවසාන වෙනවා. එතකොට ඒක හැඳින්වුවා උච්ඡේද දෘෂ්ටියයි කියලා. එතකොට උච්ඡේද දෘෂ්ටිය කියන්නේ භවයක් නැහැ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි ආත්මයක් තියනවා ඒ ආත්මය මරණයෙන් අවසන් වෙනවා කියන දෘෂ්ටිය තමයි උච්ඡේද දෘෂ්ටිය. සාස්වත දෘෂ්ටියයි කියලා කියන්නේ ආත්මයක් තියෙනවා ඒ ආත්මය භවයෙන් භවයට දිගින් දිගට අඛණ්ඩව පවතිනවායි කියන අදහස. ඒක ස්ථාවරයි කියන සංකල්පය. එතකොට මේ සාස්වත දෘෂ්ටික සහ උච්ඡේද දෘෂ්ටික දෙපිරිසම පොදුවේ ආත්ම කියන කාරණේ මූලික කොටගෙන තමයි ඒ දර්ශනවාද ඉදිරිපත් කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට තිබුණු සියලුම දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ බඳු දර්ශනවාද 62ක් පිළිබඳව කියවෙනවා. ඒවා දෘෂ්ටි හැටියට දක්වලා තියෙන්නේ නිවැරදිව ලෝකයේහි යථාර්ථය දකින දේවල් නෙමෙයි එක් එක්කෙනා විසින් ඇති කරගත්තු යම් යම් දෘෂ්ටි මතවාද. එතකොට එබඳු මතවාද සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ කොටස් දෙකට වෙන් කරලා පෙන්නලා තියෙනවා සාස්වත උච්ඡේද කියලා. එතකොට ඒ සාස්වත උච්ඡේද කියලා ඒ දෙකම දෙකට බෙදුවහම ඒ දෙපැත්තම තියෙන්නේ ආත්මය මූලික කොටගෙන කතා කරපු යම් යම් කරුණු. ඒ සම්මා සම්බුදු කෙනෙක් තමයි ලෝකයට පහළ වෙලා පළමුවෙන්ම පැහැදිලි කරලා දෙන්නේ මෙතන සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා ඒකකයක් නෙමේ පවතින්නේ මෙහි පවතින්නේ නාම රූප වශයෙන් සංස්කාර සමූහයක් ඒවා සංස්කාර කියලා හඳුන්වන්නේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා නිසා. අන්නේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ක්‍රියාවලිය තමයි පටිච්ච සමුප්පාද කියලා හඳුන්වන්නේ. එතකොට සම්මා සම්බුදුරුන් විසින් තමයි මේ පටිච්ච සම්පාද ක්‍රියාවලිය ලොවට හඳුන්වා දෙන්නේ පළමු වතාවට. ඒ කියන්නේ ඊට පෙර ආතුවත් යම් යම් කාරණා පිළිබඳව හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය ලෝකයා වටහාගෙන ඉන්නවා. උදාහරණයක් හැටියට දැන් පොල් ගෙඩියක් හිටෙව්වහම ඒකෙන් පොල් පැලයක් හැදෙනවා. අඹ ඇටයක් හිටෙව්වහම ඒකෙන් අඹ ගහක් හැදිලා ඒකෙන් අඹ හැදෙනවා. මේ ආදී වශයෙන් අර බීජ නියාම වශයෙන් ඇති වෙන කාරණා ඒවා බුදු කෙනෙක් පහළ වෙලා දේශනා නොකලත් සාමාන්‍ය ලෝකයාට වටහා ගන්නට යම් ප්‍රමාණයකින් පුළුවන්. ඒ වගේම ගින්නෙන් පිලිස්සෙනවා, ජලයෙන් සිසිල් වෙනවා ආදී මේ කාරණා කෙනෙකුට යම් ප්‍රමාණයකට පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඔය විදිහට ලෝකයේ තුල ඍතු නියාම, බීජ නියාම ආදී කාරණා එක්තරා ප්‍රමාණයකට බුදු කෙනෙක් නැතත් ලෝකයේ විසින් වටහාගෙන කටයුතු කරනවා. සම්මා සම්බුදු කෙනෙකුගේ පහළවීමත් එක්කලා තමයි කම්ම නියාම, චිත්ත නියාම, ධම්ම නියාම වැනි ඊටාම සූක්ෂම කාරණා මේ හේතුඵල වශයෙන් සිද්ධ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්නේ. ඒ සම්මා සම්බුදු කෙනෙකුගේ ඥාණය සමස්ත විශ්ව ධර්මයේ මුළුල්ලේම එකසේ පැතිරී පවතිනවා. එහෙම නැත්නම් එකසේ සමස්ත විශ්ව ධර්මයන්ම උන්වහන්සේ විසින් අවබෝධ කරනවා. නමුත් කෙලස් ප්‍රහාණය කරන්නට උත්සාහ කරන ශ්‍රාවකේකට ඒ සමස්ත විශ්ව ධර්මයේ පිළිබඳව સિદ્ધාන්තයන් අවබෝධ කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතනත්තාට ප්‍රයෝජනවත් වෙන්නේ උපාදින්න වූ සංස්කාරයන් පිළිබඳ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය වටහා ගැනීම පමණයි. උපාදින්න වූ සංස්කාරයන් කියලා කිව්වේ තමන් උපාදාන කරගෙන ඉන්න කොටස. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් මේ සමස්ත ලෝකයම බුදුරජාණන් වහන්සේ කොටස් පහකට බෙදලා පෙන්වනවා. මෙතන සත්වයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි ආත්මයක් නෙමෙයි මෙතන තියෙන නාම රූප ධර්ම දෙකක් කියලා දෙකට බෙදලා පෙන්නනවා. ඒ වගේම මෙතන තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කොටස් පහක් කියන බව බුදුරජාණන් වහන්සේ පහකට බෙදලා පෙන්නනවා. එතකොට පංචස්කන්ධ කියලා ඒ කොටස් පහ ගත්තාම පංචස්කන්ධය කියලා කියන්නේ මේ අපේ ශරීරය සම්බන්ධව විතරක් නෙමෙයි. මේ තමන් සම්බන්ධව මේ බඹයක් පමණ විඥානයේ සහිත ශරීරය ගැන පමණක් නෙමෙයි පංචස්කන්ධ කියලා කියවුවහම මේ සමස්ත විශ්වයම ওই පංචස්කන්ධ කියන ඒ නිර්වචනයට ඇතුළත් වෙනවා. රූප කියලා ගත්තාම ඊට හඳ තාරකා චක්‍රාවාට මේ සියල්ලකම තියෙන පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී වශයෙන් බෙදා දක්වන අභිධර්මයේ රූප 28ක් හැටියට දක්වන ඒ විවිධාකාරයෙන් දක්වන රූප කොටාෂ Taman සම්බන්ධව විතරක් නෙවෙයි අනන්ත විශ්වයේ කොතනක හෝ තියෙනවනම් ඒ සියල්ලක්ම රූපස්කන්ධ. හැට පේන දේවල් විතරක් නෙමෙයි කනට ඇහෙන, නාසයට ආග්‍රහණය වෙන, දිවට ස්පර්ශ වෙන, කයට දිවට රස විඳින, කයට ස්පර්ශ වෙන ඒ සියල්ලක්ම රූප. ඊළඟට වේදනා කියලා ගත්තහම වේදනා චෛතසිකය විසින් හඳුනා ගන්නා සුඛ දුක්ඛ උපේක්ඛාදී සියලුම වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් ගත්තහම ඒ සිත නිසා හඳුනා ගන්නා අවශේෂ ධර්මතාවයන් එතකොට දැන් මේන් සාමාන්‍ය පුද්ගලයෙකුට විශේෂ වෙන්නේ තමන් පිළිබඳ කොටස පමණයි. අන්න ඒ ටික තමයි උපාදින්නක සංස්කාර කියලා හඳුන්වන්නේ. ඒ කියලා කියන්නේ තමන්ගේ පංචස්කන්ධය සහ ඒ තමන්ගේ ඇසින් දැකපු දේවල් ඔහුට යම් ප්‍රමාණයකට අදාළයි. තමන් විසින් අහපු දේවල්, තමන් විසින් ආග්‍රහණය කළ දේවල්, තමන් විසින් රස දේවල් තමන් විසින් ස්පර්ශ කර දේවල් තමන් විසින් සිතපු දේවල් ඒවා ඒවා විතරයි ඔහුගේ මනසේ උපාදාන වෙලා තියෙන්නේ. ඉන් ඔබට වෙනත් දෙයක් පිළිබඳව ඔහුට අදහසක් නැහැ. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි යම් කෙනෙක් මිය ගියාම ඒතනත්තා උපදින්නට පුළුවන්කම තියෙන්නේ ඔහු දන්නා තැනක. ඒ තනත්තා නොදන්නා තැනක විඥානය පිහිටන්නට විඥානය විසින් අරමුණු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හැම විටම යම් කෙනෙක් මිය ගියාම ඔහු ඒ ජීවත් වෙච්ච පරිසරය හෝ ඔහු ඇසුරු කරපු පරිසරයේ ඒ රටේ ඒ ලෝකේ උපදින්නට තියෙන ඉඩකඩ තමයි වැඩි. වෙනත් ලෝකයක උපදින්නට තියෙන ඉඩකඩ අඩුයි. ඒ මොකක් නිසාද? ඒතනත්තාට වෙනත් ලෝකයක් කියන එක මනසට අරමුණු වෙන්න තියෙන අවස්ථාව අඩු නිසා. ඒවා තරම් දැඩිසේ උපාදාන වෙන්නට ඉඩකඩක් නැති නිසා. උපාදාන පත්‍ය භව කියලා මේ පටිසම්පාදේ පැහැදිලි කරනවා පුද්ගලයෙකුගේ ඊළඟ උත්පත්තියට අර උපාදානයයි හේතු ඒ නිසා සාමාන්‍ය පුද්ගලයෙකුට අර සමස්ත විශ්වය පිළිබඳව පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය වටහා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒතනත්තාට වටහා ගන්නට අවශ්‍ය වෙන මේ උපාදින්නක පංචස්කන්ධය සම්බන්ධව. තමන් තමන් විසින් තණ්හාවෙන් උපාදානයෙන් ග්‍රහණය කරගෙන ඉන්න තමන් හා සම්බන්ධයි කියලා තමන්ගේ විඥාණයට හසු කරගෙන ඉන්න කොටසෙන් තමයි ගැලවීම අවශ්‍ය වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සමස්ත පටිච්ච සමුප්පාදය ගැන කතා කරනවා නම් කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම වශයෙන් මේ සමස්ත විශ්වයේහි ක්‍රියාකාරීත්වය ඇතැම් අවස්ථාවල විවිධ ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. නමුත් ඒ ක්‍රියාවලිය තුළ අපිට මේ භව ගමන ලෙහා ගන්නට අවශ්‍ය වෙන කොටස තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා ආදි වශයෙන් අංග 12කින් අප විසින් උපාදාන කරගෙන තියෙන කොටස ලෙහා ගන්නට පුළුවන් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. එනිසා පටිච්චසමුප්පාදය විවිධ තැන්වල විවිධාකාරයෙන් දේශනා කරනවා විශේෂයෙන්ම සංයුත්ත නිකායේ නිදාන වර්ග සංයුත්තේහි පටිච්චසමුප්පාදය දේශනා කරන සූත්‍ර බොහොමයක් තියෙනවා. ඒ වගේම විභංග ප්‍රකරණේ පටිච්චසමුපාද විභංගෙහි විවිධාකාරයෙන් මේ පටිච්චසමුපාදේ පැහැදිලි කරනවා. එතකොට ඒකට අංග 12ක් තිබිය යුතුයි කියලා එහෙම නියමයක් නැහැ. පටිච්චසමුපාදය අංග දෙකකිනුත් විස්තර කරන්නට පුළුවන්. ඒ කියන්නේ හේතුව සහ ඵලය වශයෙන්. අංග 3කින් 4කින් 5කින් 6කින් 7කින් 8කින් ඕනෑතරම් අංග වැඩි කරමින් මේක දාමයක් හැටියට ක්‍රියාත්මක වෙන හැටි එහෙම නැත්නම් චක්‍රයක් හැටියට ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කරන්නට විවිධ තැන්වල බුදුරජාණන් වහන්සේ විවිධ උපමා උදාහරණ ගනිමින් මේ හේතුප්‍රත්‍ය වශයෙන් පැහැදිලි වෙන ක්‍රියාත්මක වෙන රටාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එතකොට අන්න ඒ විදිහට මේ සමස්ත විශ්වයෙහිම බුදු කෙනෙක් පහළ වෙන්නට පෙර ආතුව සත්ව පුද්ගල ආත්ම වශයෙන් තමයි මේ සියල්ලක් පිළිබඳව සිතන්නේ කල්පනා කරන්නේ බුදු කෙනෙක් ලොවට පහළ වෙලා ලොවට හෙළි කරන ප්‍රධාන ධර්මයක් තමයි සත්වයේ පුද්ගලයේ ආත්මයක් හැටියට ගත යුතු කිසිවක් මෙහි නැහැ මේ සියල්ලක්ම හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන සංස්කාර සමූහයක්. සංස්කාර කියන්නේම හේතුඵල වශයෙන් හේතු ප්‍රත්‍යයෙන් ජනිත වෙනවා. එතකොට අන්නේ ජනිත වෙන හේතු ප්‍රත්‍ය ක්‍රියාවලිය පැහැදිලි කරන විදිහ තමයි ක්‍රමය තමයි රටාව තමයි අපි පටිච්ච සමුප්පාදයයි කියලා හඳුනාගන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පාදයෙන් ඕනෑම කාරණයක් විග්‍රහ කරන්නට පුළුවන්. සම්මා සම්බුදු කෙනෙකුගේ ඥාණය ඒ සමස්ත විශ්ව ධර්මයේ සිසාරා පවතිනෝ. එයින් තථාගතයන් වහන්සේ ඒ ඒ පුද්ගලයාගේ කාරණය පැහැදිලි කරගන්නට අවශ්‍ය විදිහට ඒ ඒ තැන විවිධාකාරයෙන් පටිච්චසමුපාදය දේශනා කරලා තියෙනවා. ඒ දේශනා අතරින් අවිජ්ජාපච්චය සංඛාරා වශයෙන් ආරම්භ වෙලා ජරා මරණ වලින් අවසන් කරලා තියෙන අංග 12කින් යුක්ත වූ පටිච්චසමුපාද දේශනාව තමයි සත්වයාගේ භව ගමන ලෙහා ගන්නට ඒ භව පැවැත්ම පැහැදිලි කරමින් දේශනා කරලා තියෙන පටිච්චසමුපාදය. ඒ නිසා අපිට පටිච්චසමුපාදය කිව්ව ගමන්ම සිහියට එන්නේ ඔය අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං වශයෙන් දේශනා කරලා තියෙන ඒ පටිච්චසමුපාද න්‍යාය තමයි අපි කාටත් සිහියට එන්නේ. ඒ මොකද බෞද්ධ හැටියට අපි කුඩා කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙන එක. ඇයිද අපි ඒක ඉගෙනගෙන තියෙන්නේ? ඒක තමයි අපි විසින් ඉගෙනගත යුතු ප්‍රධානම කාරණේ, වැදගත්ම කාරණේ. ඇයි ඒක වැදගත් වෙන්නේ? මේ භව පැවැත්ම ක්‍රියාත්මක වෙන ආකාරය, සංසාර ප්‍රවෘත්තිය සිද්ධ වෙන ආකාරය, තමන් සම්බන්ධ වූ මේ තමන් හැටියට හඳුනාගෙන ඉන්නා වූ උපාදින්නක පංචස්කන්ධය එතකොට ඉරහඳ තාරකා හැදුනේ කොහොමද වෙනත් සක්වලක් හැදුනේ කොහොමද කියන ඒවා අපට විශේෂ නොඋනට මේ තමන් කියලා හඳුනාගෙන ඉන්න මම කියලා හඳුනාගෙන ඉන්න මේ පංචස්කන්ධය කවර ආකාරයෙන්ද ගොඩනැගෙන්නේ ඒ පංචස්කන්ධය අපි කොහොමද ලෙහා ගන්නෙ කියන කාරණය තමයි මේ පටිච්චසමුප්පාද දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා අපේ මේ පටිච්චසමුප්පාදය පිළිබඳව සාකච්ඡාවෙහිදී මූලික කරගන්නේ අපි කවුරුත් නිතර භාවිතයට ගන්න මේ කියන අවිච්ඡා පත්‍ය සංඛාරා වශයෙන් අංග 12කින් දක්වලා තියෙන සංසාර ප්‍රවෘත්තිය පැහැදිලි කරන්නා වූ පටිච්චසමුප්පාද දේශනාව තමයි අපි මෙහිදී පටිච්චසමුපාදයේ හැටියට අර්ථ විග්‍රහ කරගන්නට උත්සාහවත් වෙන්නේ එහි එතකොට පළමු කාරණය තමයි අවිජ්ජා පච්චයා සංඛාර. අවිද්‍යාව නිසා සංස්කාර හටගන්න. එතකොට මෙහිදී අවිද්‍යාව කියන්නේ කොමක්ද? සංස්කාර කියන්නේ කොමක්ද? අවිද්‍යාව කියලා කියන්නේ නොවැටහෙන ගතිය. කරුණු අවබෝධ නොවන ගතිය. අවිද්‍යාවෙහි කෘත්‍ය තමයි අඳුරු කරන බව දේවල් වරදවා වටහා ගන්නට පසුබිම හදන ගතිය සංස්කාරයන් උපද්දවන්නට ප්‍රත්‍ය වෙන ගතිය එතකොට ඒක තමයි මේ අවිද්‍යාවේ ස්වභාවය. එතකොට එහි මූලික ස්වરૂපය මූලික ගති ලක්ෂණය තමයි කරුණු වසන ගතිය. හරියට ගත්තොත් අපි උදාහරණයක් හැටියට අන්ධකාරය වගේ. අපි මීට පෙර ඉහතදී ප්‍රඥාව ගැන දීර්ඝ දේශනා පෙළක් අපි කළා. එහිදී අපි පැහැදිලි කළා ප්‍රඥාවෙන් කෙරෙන්නේ පැහැදිලිව තියෙන දේ දකින්නට සැලැස්වීම. අනේ දකින්නට සලස්වන ආලෝකයක් හා සමාන ප්‍රඥාවට ප්‍රතිවිරුද්ධ ගතිය තමයි අවිද්‍යාවේ පවතින. එතකොට ප්‍රඥාව ආලෝකයක් හා සමානව පවතින යථාර්ථය ප්‍රකට කරන්නට උදව් වෙනවා. අවිද්‍යාව අන්ධකාරයක් හා සමානව සියල්ල අඳුරු කරන්නට, නොපෙනෙන්නට සලස්වන්නට ක්‍රියාත්මක වෙනවා. දැන් එතකොට අන්ධකාරය ගත්තොත් අඳුර දන්නේ නැහැ. Taman මේ හැම දෙයක්ම ආවරණය කරනවා අඳුරු කරනවා නොපෙනෙන්න සලස්සනවා කියන එකක් අන්ධකාරය දන්නේ නැහැ. ඒ අන්ධකාරය නැමැති ස්වභාවයේහි ගති ලක්ෂණය තමයි දේවල් අඳුරු කරන ගතිය. ඒ වගේ අවිද්‍යාව දන්නේ නැහැ. Taman විසින් මේ දේවල් ආවරණය කරනවා. මනස අඳුරු කරනවා. දේවල් දැක ගන්නට ඉඩ අහුරනවා කියන එකක් එහෙම එකක් අවිද්‍යාව දන්නේ නැහැ. ඒක අර අඳුරපතිත වුණහම දේවල් වැසී යන්නාසේ අවිද්‍යාව පතිත වුණු තැන ඒ මනසෙහි වටහා ගැනීමේ ශක්තිය යටපත් වෙලා යනවා. එතකොට මෙන්න මේ කියන අවිද්‍යාව විසින් සංස්කාර ධර්මයන්ගේ ඒ මුලාවෙන් යුක්තව ක්‍රියාත්මක වෙන ස්වභාවය තමයි තණ්හාවේ ක්‍රියාකාරීත්වය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. කියන්නේ මේ සංස්කාර ධර්මයන්හි ඇලෙන්නට බැඳෙන්නට ආස්වාදනය කරන්නට තරම් සුදුසු දෙයක් නෙමෙයි මෙහි තියෙන්නේ මෙහි තියෙන්නේ සැබවින්ම කලකිරෙන්නට සුදුසු ගතියක් එහෙම නැත්නම් සුබ වශයෙන් ගන්නට දෙයක් නැහැ අසුබ වශයෙන් දැකිය යුත්තක් තමයි තියෙන්නේ. නමුත් ඒ අසුබ වශයෙන් දැකිය යුතු සංස්කාරයන් අපට සුබ වශයෙන් පෙනෙන්නේ. නොඇලිය යුතු සංස්කාරයන් ඇලෙන්නට සුදුසු දේවල් වගේ පෙනෙන්නේ. ආස්වාදනය කරන්නට තරම් වැදගත් යමක් නැතිදී ආස්වාදනය කළ යුත්තක් හැටියට අපට පෙනෙන්නේ අර සංස්කාරයන්ගේ යථා ස්වභාවය වසන නිසා. එනිසා ධර්මයේහි අවිද්‍යාව කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොවැටහෙන්නා වූ ස්වභාවය. ඒකට මෙහෙම දක්වනවා අවිද්‍යාව කවරක්ද යන බව විභංග පාළියේ දැක්වෙන්නේ මෙහෙමයි තත්ත කතම අවිජ්ජා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං අයං උච්චති අවිජ්ජා. ඒතර අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොයටහෙන ගතිය. ඒ කියන්නේ මේ සංස්කාර ධර්මයන් දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි කියලා වැටහෙන්නේ නැහැ. ඒක තමයි අවිද්‍යාව හැටියට මෙහිදී පැහැදිලි කරන්නේ. දැන් එතකොට දුක්ඛ කියන්නේ කොමක්ද කියලා ගත්තහම අපි බොහෝ අවස්ථාවල සාකච්ඡා කරලා තියෙනවා සාමාන්‍ය සතා සිව්පාවට දැනෙනවා කායට දැනෙන පීඩාව සහ සිතට දැනෙන පීඩාව කායික දුක්ඛය සහ මානසික දුක්ඛය තිරිසන් සතාටත් දැනෙනවා නමුත් ඒ තිරිසන් සතුන්ටත් සාධාරණ වූ දුක්ඛ වේදනාව නෙමෙයි මෙතන අදහස් කරන්නේ ආර්යයන් වහන්සේලා විසින් හඳුනා ගන්නා වූ දුක්ඛ ලක්ෂණය දුක්ඛ වේදනාව ප්‍රකටකාරණය දුක්ඛ වේදනාව දැනුණයි කියලා ඒ තැනත්තාට භව ගමන නිමා කිරීමේ උනන්දුවක් ඇති වෙන්නේ නැහැ සංස්කාර ධර්මයන් බැහැර කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ දුක් වේදනාව දැනෙන්න දැනෙන්න ඒ පුද්ගලයාට සුඛ වේදනාව ලැබීමේ අවශ්‍යතාවය ප්‍රබලව දැනෙන්නට ගන්න. කායික දුක්ඛය දැනෙනකොට එතනත්තා කායික සැපය සොයනවා. මානසික දුක්ඛය දැනෙනකොට එතනත්තා මානසික සුවය හොයනවා, සැපය හොයනවා. එතකොට දුක්ඛ වේදනාවෙන් ඇති කරන්නේ සැපය පිළිබඳව ඕනෑකමක් කැමැත්තක් හෙවත් තෘෂ්ණාවක් ජනිත කරනවා. පවතින දුක් වේදනාව ප්‍රතික්ෂේප කරමින් නැති සුඛ වේදනාවක් අපේක්ෂා කරන තැනට පුද්ගලයාගේ මනස පොළඹවනවා. එහෙමනම් ඒ දුක් වේදනාව දැනගෙන අපට සසර දුකින් මිදෙන්නට සංස්කාරයන්ගෙන් නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. එය තෘෂ්ණාව උපදවන්නට සහාය වෙනවා පමණයි. එහෙමනම් කුමක් දැනගත්තාමද මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දැනගත්තා වෙන්නේ? ඒ සංස්කාර ධර්මයන්හි පවතින ගති ලක්ෂණයක් වූ දුක්ඛ ලක්ෂණය. දැන් අර අපි හඳුනාගන්නේ අපට දැනෙනා වූ දුක් වේදනා. ඒක අපි විසින් හඳුනා ගන්නා විදිය. ඒක ඒවායේ තියෙන විදිහම නෙමෙයි ඒක අපට දැනෙන විදිය. ඒ අපට දැනෙන විදිහ එක් එක් අවස්ථාවල වෙනස් වෙනවා. විටක අප විසින්ම දුකයි කියපු කාරණේ විටක අප විසින්ම සැපයි කියලා කියනවා. විටක අපේ මනසටම දෝමනස්සයක් ඇති කරන කාරණේ තවත් විටක අපේ මනසටම සෝමනස්සයක් ඇති කරනවා. එනිසා කායික දුක්ඛය මානසික දුක්ඛය කියන එක ස්ථාවර වූවක් නෙමෙයි ඒ කායික මානසික දුක්ඛ වේදනාව ඒ ඒ පුද්ගලයාගේ කායික මානසික තත්වයන් අනුව ඔහු හෝ ඇය විසින් සංජානනය කරන විදිහ විටින් විට වෙනස් වෙනවා. එතකොට පුද්ගලයෝ වශයෙන් ගත්තාම කොහොමත් එක එක්කෙනා සැප දුක විග්‍රහ කරන ආකාරය වෙනස් වෙනවා. එක පුද්ගලයෙක් ගත්තාම ඔහු හෝ ඇය විසිනුත් මේක විග්‍රහ කරගන්නා විදිහ විටින් විට වෙනස් වෙනවා. දැන් කෙනෙක් සැපයක් කියන එකට කෙනෙක් දුකක් කියනවා. කෙනෙක් දුකක් කියන එකට තව කෙනෙක් සැපක් කියනවා. එහෙම පුද්ගලයෝ වශයෙන් විවිධව අර්ථකථනය. එකම පුද්ගලයෙක් ගත්තහමත් ඒ පුද්ගලයා විටක සැපයක් හැටියට හැඟුණු දේ දැනුණු දේ ඒතනත්තාටම විටක දුකක් හැටියට දැනේ. දැන් අපි මේවා පිළිබඳව ඊට කලිනුත් උදාහරණ ප්‍රායෝගික වශයෙන් උදාහරණ සිහිපත් කරලා තියෙනවා. අපි මීට කලින් කියපු උදාහරණයක්ම ගත්තොත් අපි හිතමු මිරිස් කරලක් කොච්චි කරලක් වෙනම අරගෙන තමන්ගේ කටින් හැපුවොත් ඒකෙන් තොල් කුපුරු ගහනවා ලොකු පීඩාවක් දැනෙනවා. එතකොට ඒක දුක් වේදනාවක් හැටියටයි අපට දැනෙන්නේ. නමුත් ඒකම තමන් කන්න ආස කරන ව්‍යංජනයකට කැමති වෙන ව්‍යංජනයකට දාලා මස් මාළු ආදියට දාලා හොඳට සැරට සකස් කරලා දුන්නොත් එතකොට ඒකෙනුත් අර විදිහට තොල් පුපුරු ගහන කඳුළු වැగిරෙන හොටු වැగిරෙන ගතියක් ඇති හැබැයි ඒක දුකක් හැටියට නෙමේ ඒක ආස්වාදනීය කාරණයක් හැටියට ගන්න. එතකොට විතක තමන්ම දුකයි කියපු දේ තවත් විතක ආස්වාදයක් හැටියට ගන්නවා. ඒ පුද්ගලයා මේ දේවල් සංජානනය කරන විදිහ කියන්නේ හඳුනා ගන්න විදිහ. ඊළඟට අපි හිතමු මෙහෙම දැන් පොඩි දරුවෙක් අම්මා කෙනෙකුට තමන්ගේ පොඩි දරුවා ඇඟේ දැවෙනකොට මූණ ඉඹිනකොට සුරතල් බස් කියනකොට අම්මා කෙනෙකුට ඒක සෝමනස්සයක් ඇති කරනවා මනසට ලොකු සුවයක් ඇති කරනවා හැබැයි තමන් ධර්මදේශනාව අහන්න වාඩි වුණාට පස්සේ අර දරුවා ඇවිල්ලා මොහොන හිඹින්නයි ඇඟේ දැවටෙන්නයි පිටේ ගොඩ වෙන්නයි ලෑස්ති වුණොත් ඒකෙන් තමන්ට සෝමනස්සයක් නෙමෙයි දෝමනස්සයක් ඇති වෙන්නට පුළුවන්. එතකොට එකම දරුවගේ ක්‍රියාකාරීත්වය විටකේ මෑණියන්ට සොම්නසක් ඇති කරන්න මානසික සුවයක් ඇති කරන්න හේතු වෙනවා ඒ දරුවාගේම ක්‍රියාකාරීත්වය විටක ඒ මෑණියන්ට දෝමනස්සයක් ඇති කරන්නට හේතු එතකොට එකම සිද්ධිය එකම පුද්ගලයා දෙවිධයකින් සංජානනය කරනවා. ඒ කියන්නේ දැනගන්නවා. විටක ඒ කාරණේම සුවයක් හැටියට විටක ඒ කාරණේම දුකක් හැටියට. ඉතින් ඒ නිසා මේ දුක් වේදනාව කියන වේදනා අර්ථයෙන් ගත්තන් පස්සේ ඒක ලෝකයේහි අපට ස්වභාවික ආවේනික කාරණයක් නොවේ ඒක ඒ ඒ පුද්ගලයා ඒ ඒ අවස්ථාවේදී හඳුනා ගන්නා විදිහ අනුව උස් පහත් නමුත් මේ ආරයන් වහන්සේලා දකින මේ දුක්ඛ ලක්ෂණ එහෙම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ නැහැ. Taman ඒක දැනගත්තත් නැතත් Taman ඒක තේරුම් ගත්තත් නැතත් ඒවාෙහි ස්වභාවය වෙනස් වෙන්නේත් නැහැ. ඒ කියන්නේ Tamanට වෙනස් විදිහකට දැනුණා කියලා ඒ සංස්කාර ධර්මයේහි ගති ලක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. තමන් මේක වැරදි විදිහට හඳුනාගත්තයි කියලා එහි ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා තමන් ඒක හඳුනාගත්තත් නැතත් තේරුම් ගත්තත් නැතත් සියලු කල්හිම මේ සංස්කාර ධර්මයන්හි ප්‍රකට වෙන්න ලක්ෂණයක් තමයි ආර්යයන් වහන්සේලා විසින් මේ දුක්ඛ ලක්ෂණය හැටියට පැහැදිලි කරන්නේ. එතකොට ආර්යයන් වහන්සේලා විසින් දුක්ඛ ලක්ෂණය හැටියට දක්වන காரணා හතරක් තියෙනවා. සංකත, විපරිණාම, පීලන, සන්තාප. සංකත කියන්නේ ඔන්න ආපහු හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව. දැන් අපි මේ කතා කරන්න යන්නේ පටිච්චසමුපාදය ගැනනේ. එතකොට පටිච්චසමුප්පන්න ධර්ම කියනකොට මේ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙනුයි හටගෙන තියෙන්නේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ සංස්කාර ධර්මයක් කියනකොටම ආරයන් වහන්සේලා විසින් හඳුනා ගන්නවා ඒක දුක්ඛ ලක්ෂණයක්. එතකොට ඒ දුක්ඛ ලක්ෂණය අපි පිළිගත්තත් නැතත් කැමති වුණත් නැතත් සියලුම කල්හි එය ඒ විදිහින් පවතිනවා. ඒ කියන්නේ මේ මේ ලෝකය ලෝකයේ සෑම නාම රූප ධර්මයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා කියන එක අපි කැමති වුණත් අකමැති වුණත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් ආකාරයකට සිද්ධ වෙන්නේ නැහැ. ඇයි ඒ? පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය කියලා කියන්නේ විශ්ව ධර්මයක්. ඒක බුදුරජාණන් වහන්සේට ඕන හැටියට වෙනස් කරන්නත් බෑ. බුදුහාමුදුරුවන්ට පමණක් ඒක වෙනස් වෙන්නෙත් නෑ. දුගියාට දුප්පතාට අසරණයාට කියලා ඒකේ වෙනසක් වෙන්නෙත් නෑ. දෙවියාට ප්‍රඥයාට කියලා ඒකේ වෙනසක් වෙන්නෙත් නෑ. සියලුම නාම රූප ධර්මයන් පිළිබඳව සියලුම සංස්කාර ධර්මයන් පිළිබඳව ක්‍රියාත්මක වෙන විශ්ව ධර්ම න්‍යාය තමයි ඒ හැම එකක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා කියන බව. එහෙමනම් මේ විශ්ව ධර්ම න්‍යායම ආර්යයන් වහන්සේලා හඳුනා ගන්නවා දුක්ඛ ලක්ෂණයක් හැටියට. එතකොට එතනදී අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් මෙතන මේ දුක්ඛ කියන්නේ මොකක්ද? දුක්ඛ කියලා ආර්යයන් වහන්සේලා හඳුනාගන්නේ වේදනා කියන එක නෙමෙයි දු කියන නිපාතයෙන් නින්දිතාර්ථය ක කියන වචනයෙන් හිස් බව එතකොට නින්දිත වූ හිස් ගතිය ඒ නින්දිත වූ හිස් ගතිය ඇති වෙන්නේ කුමක් නිසාද හේතුප්‍රත්‍යයෙන් හටගන්නවා ඒ කියන්නේ සංකත ලක්ෂණය ඒ වගේම විපරිණාම ලක්ෂණය ඒ හේතුප්‍රත්‍යයෙන් හටගන්නවා වගේම ඒ සංස්කාර ධර්මයන් වහා බිලියන එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වුණත් කමක් නැහැ. ඒක අපිට නඩත්තු කරගෙන පවත්වගෙන යන්න පුළුවන් කියලා හිතන්න ඉඩක් නැහැ. හටගත් සැනින්ම වහා බිඳියක්. එතකොට වහා බිඳියනොයි කියන්නේ අපි හුඟක් වෙලාවට සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය හැටියට හඳුනාගන්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය නෙමේ ප්‍රඥප්තියෙහි අනිත්‍ය බව. අපි මීට ඉහතදී උදාහරණයක් පෙන්වලා දුන්නා. අපි පිටි ටිකකින් හාල් පිටි ටිකක් අරගෙන ඒකට පැණි ටිකක් දාලා ගුලි කරලා අග්ගලයක් හදනවා. ඊට පස්සේ මේ අග්ගලාගේ දිය බිමට වැටෙනවා. බිමට වැටිලා කෑලි කීපයකට කැඩිලා යනවා. කැඩිලා ගියන් පස්සේ අපට කැඩිලා ගියාම අපට හිතෙනවා දැන් අග්ගලය අනිත්‍ය ස්වභාවයටපත් වුණා. එය බිඳුණා. දැන් ඇත්තටම අග්ගලය අනිත්‍ය ස්වභාවයටපත් වුණා කියලා කියන්නේ අග්ගලයක් කියලා කියන්නේ දැන් අප විසින් හදාගත්තු ප්‍රඥප්තිය. ඒ අග්ගලේ කැලි වලට කැඩුනා කියලා අර පිටි අංශු වලට මොකුත් නැහැ ඒවයේ තියෙන හැටියටම තියෙනවා. එහෙමනම් දැන් මේ බිඳුනේ මොකක්ද? අප විසින් නිර්මාණය කරන ලද ප්‍රඥප්තියයි බිඳුනේ. එතකොට අපි අග්ගලාගෙඩිය බිඳුනා ඒක අනිත්‍යයි කියලා දකින්නේ ප්‍රඥප්තියෙහි අප විසින් පනවාගත්තු අප විසින් නිර්මාණය කරන ලද ඒ ප්‍රඥප්තියේ බිඳියාමයි ඒ දකින්නේ. ඒක දැක්කා කියලා අපිට මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය හරියට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඇයි අර අග්ගලගෙඩිය බිම වැටිලා බිඳුනා කියලා දකිනකොට ඒත් එක්කම අනිත් පැත්තෙන් අපට අදහසක් එනවා මේක බිම වැටෙන්නේ නැතුව තියාගත්තා නම් බිඳෙන්නේ නැතුව තියාගන්න පුළුවන් කියලා. එතකොට අපි උත්සාහ කරනවා ඒක අනිත් අයට අල්ලන්න දෙන්නේ නැතිව බිම වැටෙන්නේ නැතුව පරිස්සම් කරගන්න. නමුත් අර සැබෑ මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ ඒක නෙමේ දැන් අර අපි අග්ගලා ගෙඩිය හදන්න ගත්තු හාල් කුඩු ටික තියෙනවනේ. ඒ පිටි එතකොට ඒ අග්ගලා ගෙඩිය හදන්න ගත්තු හාල් කුඩු ටික ඒ එක් එක් කුඩා අංශුවක් ගත්තන් පස්සේ ඒක තවත් බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියාම අද බටහිර ලෝකේ හඳුනාගෙන තියෙන පරමාණු කියන තැනට එනවා. ඒ පරමාණුවත් තවදුරටත් බෙදාගෙන බෙදාගෙන ගියාට පස්සේ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ මූලික රූප කොටාෂ හමු ඒ කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ රූප කොටාෂ අර අග්ගල ගෙඩිය බිම වැටුණා වගේ බිම වැටෙන්න ඕන නෑ ඒවා බිඳෙන්න. එහෙම නැත්තම් වෙන කෙනෙක් විසින් ඒක බිම වට්ටන්න ඕනෙත් නෑ. තව කෙනෙක් විසින් අර අග්ගලා gediye පොඩි කරන්න වගේ අතින් අරගෙන පොඩි කරන්න ඕනෙත් නැහැ. කිසිදු අතිරේක බලයක් නොයේදී කිසිදු දෙයකට යටත් නොවි ඒ සංස්කාර ධර්මය හටගත් සැනින්ම බිදී යනවා. ඒකට ආයේ බිම වැටෙන්න ඕනේ දැන් අග්ගලා gediye බිම වැටෙන්න ඕන වුණා බිඳෙන්න. එහෙම නැත්නම් තව කෙනෙක් විසින් ඒක තද කරන්න ඕන. එහෙම නැතුව බිම වැටෙන්නේ නැතුව තියාගත්තා නම් අග්ගලා ගෙඩිය බිඳෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහ කරනවා දැන් මේ අග්ගලා ගෙඩිය බිම වැටුනේ සයි මේක බිඳුනේ බිම වැටෙන්නේ නැතුව තියාගත්තාම හරි කියලා අපි බිඳෙන දේවල් කැඩෙන්නේ බිඳෙන්නේ නැතිව පරිස්සම් කරගැනීමේ ප්‍රයත්නයක් අපි තුල තියෙනවා. වීදුරුව හැපුණොත් තමයි බිඳෙන්නේ. හැපෙන්නේ නැතුව තියාගත්තොත් වීදුරුව බිඳෙන්නේ නැතුව තියාගන්න. මැටි මඳුන බිඳෙන්නේ ඒකට පීඩනයක් ආවොත් හෝ බිම වැටෙනවා. ඒ නිසා හැම පීඩනයක් එන්නේ නැතුව බිම වැටෙන්නේ නැතුව තියාගත්තොත් මැටි මඳුන තියාගන්න පුළුවන්. අන්නර ප්‍රඥප්තිය අනිත්‍ය දකිනකොට අපිට ඒකත් එක්කලා වැරදි වැටහීමක් ඇති වෙනවා. පරිස්සම් කරගත්තොත් අනිත්‍ය නොවේ තියාගන්න පුළුවන්. හැබැයි අර සංස්කාර ධර්මයේ ක්‍රියාත්මක වෙන සැබෑ අනිත්‍ය ලක්ෂණය අපි හරියට තේරුම් ගත්තොත් අපිට වැටහෙන්න ගන්නවා පරිස්සම් කළා කියලා වැඩක් නැහැ. ඒ හටගත් සැනින්ම බිඳී යාම එහි ලක්ෂණයක්. ඒක කොච්චර පරිස්සම් කරලා තිබ්බත් ඒක ඇතුළෙන් බිඳෙනවා. ඒ මොකද ඒකට ආයි වෙනස් වෙනත් පීඩනයක් අවශ්‍ය වෙන්නේ නැහැ වෙන කෙනෙක් විසින් බිම අතාරින්නට ඕන වෙන්නේ ඒ අනිත්‍ය කියන එක තියෙන්නේ එහිමයි එහිම ගති ලක්ෂණයක් ඒ නිසා තමයි අනිත්‍ය ලක්ෂණයයි කියන්නේ. ඒක ඒකෙමයි හටගන්නේ. ඒකෙමයි තියෙන්නේ. ඒකෙම ස්වභාවයක් ඒක. එතකොට මේ සංකත කියන්නේ ලක්ෂණයක් ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව විශ්ව ධර්ම න්‍යායක් හැටියට මේ සංස්කාර ධර්මයන්ගේ ආවේනික ලක්ෂණයක්. ඒ වගේම ඒ හටගත් සංස්කාර ධර්මයේ බිඳී යනවා කියන එකත් කාගේවත් බලපෑමක් නිසා හෝ බිම වැටීමක් නිසා හෝ සිද්ධ වෙන දෙයක් නෙමෙයි ඒකත් ඒ සංස්කාර ධර්මයන්ගේම ගති ලක්ෂණය. එතකොට යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා නම් නැවතත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වුණත් නැවතත් බිඳී යනවා නම් එහි වැදගත්යයි සාරවත්යයි කියා හඟින්නට කිසිවක් නැහැ. එතකොට අන්න ඒ ටික හරියට තේරුම් ගත්තොත් තමයි ඒ තනත්තාට නිවැරදිව මේ සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය වැටහුණා වෙන්නේ. එතකොට මේ ඉදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා. මොනවද මේ සංස්කාර ධර්ම? ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙන නිසා මෙහි වැදගත්යයි කියලා එකතු කරන්න, පවත්වන්න, නඩත්තු කරන්න කිසිවක් නැහැ. එහෙම නඩත්තු කරන්න පුළුවන් දෙයක් ලෝකයේ ඇත්තේ නැහැ. දැන් මේ නඩත්තු කරගන්න පුළුවන් කියලා අපිට හිතෙන්නේ අර ප්‍රඥප්තිය ගැන හිතනකොට. අග්ගල ගෙඩිය බිම වැටෙන්නේ නැතුව පරිස්සම් කරගත්තා නම් බිඳෙන්නේ නැතුව තියාගන්න තිබුණා. වගේ අපිට හිතෙනවා. වීදුරුව බිම වැටෙන්නේ නැතුව හැපෙන්නේ නැතුව තියාගත්තා නම් අපිට පරිස්සමෙන් තියාගන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. ඒ මුලාව තුල අපි පවතිනවා. නමුත් අර සංස්කාර ධර්මයේ ඊතා සූක්ෂම වශයෙන් ධාතු වශයෙන් හඳුනාගෙන එහි බිඳී යාම හඳුනාගත්තට පස්සේ අපිට පේනවා මේක පරිසංකලයි කියලා බිඳෙන්න නැතුව තියන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්නේ යථාර්ථය අපට වැටහුණාට පස්සේ තමයි මේ සංස්කාර ධර්මයෝ નિසරු ධර්මයෝය. අන්න ඒක තමයි දුක්ඛ ලක්ෂණයයි කියලා හඳුනාගන්නේ. එතකොට දුක්ඛ ලක්ෂණයේ හැටියට දුක්ඛ වේදනාව නෙමෙයි අමාරුව කැක්කුම පීඩාව කියන එක නෙමෙයි මේ සංස්කාරයන් සුවදායක වුණත් සැපයි සනීපයි කියන ඒවත් සංස්කාර ඒවත් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිදිය නිරෝගිකම හොඳයි ඒකට අපි කැමතියි නමුත් ඒ නිරෝගිකමට අදාළ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිදිය ආස්වාදයට අපි කැමති ආස්වාදයට අදාළ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳිය. අන්න ඒ නිසායි සැප වේදනාවක් ඇති වුණත් දුක් වේදනාවක් ඇති වුණත් ඒ සියලුම සංස්කාර දුක්ඛ ධර්මයෝය කියලා ආර්යයන් වහන්සේලා හඳුනාගන්නවා. ඉතින් මේක හඳුනා ගන්නට නම් අපි පැහැදිලිව වටහා ගන්න ඕන මේ සියල්ලක්ම හේතු ප්‍රත්‍යයන්ගෙනුයි හටගන්නේ ඊළඟට මේ සියල්ලක්ම දුක්ඛ ලක්ෂණ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි කියලා වටහා ගන්න. එතකොට මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව අර අවිද්‍යාව විසින් වසා දමනවා. අර අන්ධකාරයේ පතිත වුණාම කිසිවක් පැහැදිලිව පේන්නේ වගේ. දැන් මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ප්‍රකට වෙන්නේ නැහැ අවිද්‍යාව නිසා. එතකොට මේවා හේතුප්‍රත්‍යයෙන් හටගත්තු සංස්කාර ධර්ම හැටියට නෙමෙයි අපිට සත්වයෝ හැටියට පුද්ගලයෝ හැටියට ආත්ම හැටියට පෙනෙන්නට ගන්නවා අර පිටි ටික එකතු වුනහම ඒක අග්ගලයක් හැටියට අපිට පෙරිලා ඒක ආස්වාදනය කරන්න පුළුවන් ඒක රස විඳින්න පුළුවන් මේක බිම වැටෙන්න නැතුව තියාගත්තොත් බිඳෙන්න නැතුව තියාගන්න පුළුවන් ආදී සම්මුති සංකල්ප ගොඩ නැගුණා වගේ අර අවිද්‍යාව නිසා අපට මේ සංස්කාර ලෝකය ඊතා සූක්ෂම වශයෙන් හේතු ප්‍රත්‍යයන්ගෙන් ක්‍රියාත්මක වෙනවායි කියන කාරණය වැසී ගිහිල්ලා ඒවා ඒකත්වයෙන් පෙනෙන්නට දැනෙන්නට ගන්න. ඊළඟට ඒවා ක්ෂණයක් පාසා බිඳි බිඳි අභිනවයෙන් හට ගන්නවායි කියන බව පෙනෙන්නේ නැතුව ගිහිල්ලා එකක්ම මේ දිගින් දිගට පවතිනවා වගේ නිත්‍ය සංඥාවක් එනවා. එතකොට අනිත්‍ය සංඥාව වෙනුවට අනිත්‍ය කියන ලක්ෂණය ප්‍රකට වෙන්නේ නැතුව නিত্য කියන සංඥාවක් එනවා. ඇයි මේ නিত্য සංඥා වෙන්නේ? අර හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සංස්කාරය තාමත්ම සූක්ෂමයි. ඒවා ඊටාම සියුම් සියුම් වැඩිකම නිසා ඒවා අපට වෙන්වෙන් වූ ඒවා හැටියට පේන්නේ නැහැ. වෙන්වෙන් ආකාරයෙන් ඒවා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්. දැන් ප්‍රඥාව වෙනුවට මෝහයවත් අවිද්‍යාව තියෙනකොට ඒව වෙනස්කම් අපට පේන්නේ නැතු යන. ඒවා බිඳි බිඳි යලි හට ගන්නා බව අපට පේන්නේ නැතු යන. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා බවත් වහා බිඳෙන බවත් මේ ඉදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙන බවත් අපට පෙනෙන්නේ නැතුව ගියාම මේ සංස්කාරයේ දුක්ඛ ලක්ෂණය වැසියක්. එතකොට දුක්ඛ ලක්ෂණය වැසී යන්නේ කුමක් නිසාද? මෙය ප්‍රකට කරන්නා වූ ආලෝකය එතන නැති නිසා මේක මනවින් පෙනෙන මනවින් දැනෙන මනවින් ප්‍රකට වෙන ආලෝකය වූ ප්‍රඥාව එතන නැහැ ඒ වෙනුවට තියෙන්නේ අන්ධකාරය නම් වූ අවිද්‍යාව ඒ අවිද්‍යාව තියෙන නිසා තමයි අපිට එතකොට අර ටික හරියට පැහැදිලි වුනේ නැත්තේ අන්න ඒ නිසා තමයි තත්ත කතම අවිජ්ජා එහි අවිද්‍යාව යනු කුමක්ද දුක්ඛේ අඥාන මේ දුක කියන්නේ මොකක්ද කියලා නොයටහෙන ගතිය තමයි අවිද්‍යාව කියන්නේ ඊළඟට සමුදය කියන්නේ මොකක්ද කියලා හරියට වැටහෙන්නේ නැති ගතිය තමයි අවිද්‍යාව කියන්නේ දැන් සමුදය කියලා කිව්වේ මොකද්ද ඒ දුක හටගන්නා හේතු දැන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව වහා බිදී යන ගතිය තමයි දුක්ඛ ලක්ෂණ. ඒන් නැවත නැවත පෙළෙන ගතිය. එතකොට දැන් මේ කියන දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත දැන් මේ කියන දුක්ඛ ලක්ෂණ අපිට නවත්තන්න බෑ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව නවත්තන්නත් බෑ, බිඳී යන බව නවත්තන්නත් බෑ. එහෙනම් දැන් අපිට දුක නවත්තනවා කියලා මොකද්ද නවත්තන්න පුළුවන් වෙන්නේ? නවත්තනවා නම් නවත්තන්න වෙන්නේ මේ නැවත නැවත සංස්කාරයන්ගේ හට ගැනීමයි නවත්තන්න වෙන්නේ. ඒ මොකද ඒවා හටගත්තොත් බිඳී යන එක අපිට නවත්තන්න බෑ. එහෙමනම් මේ සංස්කාර ධර්මයන් නැවත නැවත හට ගන්නා බව නවත්තා ගන්න බැරි වෙන්නේ කුමක් නිසාද? තණ්හාව නිසා. එතකොට පුද්ගලයා මරණයටපත් වෙනකොට ඒතනත්තාගේ සසරින් ගෙනාපු කර්ම වේගයත් එක්කලා ගොඩනගාගත්තු නාම රූප ධර්ම නිරුද්ධ වෙනවා. ඒ නාම රූප ධර්ම නිරුද්ධ වෙනවත් එක්කම යලිත් එහි තවත් પરම්පරාවක් හැටියට අභිනව පංචස්කන්ධයක් නිර්මාණය වෙනවා. අභිනවෙන් විඥානයක් ජනිත වෙනවා. එතකොට අභිනව විඥානේ ජනිත වෙන නිසා තමයි විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතනං ආදි වශයෙන් යලිත් වතාවක් අර නාම රූප සලායතන ක්‍රියාත්මක වෙලා භව ගමන සක්‍රිය වෙන්නේ. දැන් නාම රූප කියලා මොනවද මේ හටගන්නේ සංස්කාර ධර්ම. ඒ සංස්කාර ධර්මයන් වහා බිඳී යන අනිත්‍ය ලක්ෂණය නිසා. එතකොට නැවත නැවත හේතුප්‍රත්‍යයෙන් හටගන්නා වූ නැවත නැවත බිඳී යනා වූ සංස්කාර සමූහයක් දැන් මේ අලුතෙන් ගොඩ නැගුණේ කොමක් නිසාද? තණ්හාව නිසා. ඒ නිසා මේ දුක් සමූහය ගොඩ නගන්නා වූ හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ තණ්හාව දේශනා කළා. නමුත් දැන් මේව කිව්වයි කියලා මේව තේරුම් ගන්න පහසු නැහැ. ඇයි තේරුම් ගන්න පහසු නැත්තේ? අපට දුක හැටියට පෙනෙන්නේ දුක් වේදනාව නම් ඒ දුක් වේදනාව ඇති කරන හේතුව වෙනස් කරලා සුඛ වේදනාව ජනිත කරගත්තොත් හරි කියලායි අපට දැනෙන්නේ. එතකොට දුක් වේදනාව ඇති කලේ තණ්හාවෙන් කියලා අපට පේන්නේ දුක් වේදනාව ඇති කලේ කොමකින්ද? ඇඟේ යමක් හැපුණු නිසා දුක් වේදනාව ඇති වුණා නම් රළු විදිහට හැපුණු නිසා ඒ රළු ස්පර්ශය අයින් කරලා මෘදු ස්පර්ශයක් එතන තියාගත්තොත් අපිට දුක් වේදනාව වෙනකොට සුඛ වේදනාවක් ඇති කරගන්න පුළුවන් කියලා තමයි අපිට පෙනෙන්නේ. අනිත් කෙනා කියපු කරපු දේ නිසා මට චිත්ත පීඩාවක් ඇති වෙලා මානසික දුක්ඛයක් මානසික දෝමනසයක් ඇති වුණා නම් ඒ අනිත් කෙනා එහෙම නොකියන තැනට සලස්ස ගත්තොත් එහෙම නැතුව හොඳින් අපේ හිත හැදෙන විදිහට කතා කරන කෙනෙක් එතන හිටියන අපට අර දුක අඩු වෙනවා වගේ තමයි අපට පෙනෙන්නේ. දැන් මේ සමස්තය අපි ගොඩනගාගෙන තියෙන තණ්හාව නිසායි. තණ්හාවයි මේකේ මූල සාධකයේ කියන එක අපිට පේන්නේ අපිට ඒක වැහිලා ගිහිල්ලා වෙන වෙන සාධක තමයි අපිට දුක් ඉපදවීමේ හේතු හැටියට පේන්නේ. ඇයි දුක කියන්නේ මොකක්ද කියලා නිවැරදිව තේරුම් ගන්නේ නැතිව ඒක වරදවා වටහාගෙන ඉන්න තාක්කල් දුකෙහි හේතු අපිට හරියට පේන්නේ නැහැ. එහෙමනම් දුක යනු අමුතුවෙන් විඳින්නා වූ දෙයක් නෙමෙයි මේ හේතු ප්‍රත්‍යයෙන් යලි යලි ජනිත වෙන නාම රූප ධර්ම සමූහයමයි දුක කියන්නේ. ඇයි ඒව දුක කියන්නේ? දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත නිසා. මොනවද දුක්ඛ ලක්ෂණ? හේතුප්‍රත්‍යයෙන් හටගන්නා බව සහ බිඳී යන බව. හේතුප්‍රත්‍යයෙන් හටගන්නා බව විශ්ව ධර්මයක්, බිඳී යනා වූ අනිත්‍ය ධර්මයක් විශ්ව ධර්මයක්. එතකොට අපි කොච්චර බුදුහාමුදුරුවෝ හෝ දෙවියෙක් බ්‍රහ්මයෙක් මිනිසෙක් මාරේ කවුරු උත්සාහ කළත් ඒ විශ්ව ධර්මය වෙනස් කරන්න බෑ විශ්ව ධර්මය වෙනස් කරන්න බැරි නිසා නැවත නැවත හේතු ප්‍රත්‍යයන්ගෙන් සංස්කාර හට ගන්නව නැවත නැවත බිදී යන එහෙමනම් මේ ක්‍රියාවලියමයි දුක්ඛ කියන්නේ ඒ ක්‍රියාවලිය උත්පාදනය කරන්නේ තණ්හාව නිසායි තණ්හාව නැතිනම් අර අභිනව භවයක මේ ටික ජනිත වෙන්නේ නැහැ. මේ භවයේ මරණයටපත් වෙනකොට අනිත්‍ය ස්වභාවයටපත් වෙනකොට ඒ එතනින් අහෝසි වෙන්නට ඕන. අනිත්‍ය ධර්මයේ ස්වභාවය තමයි කිසිවක් ඉතිරි නොකොට නිරුද්ධ වෙන ගතිය. කිසිවක් ඉතිරි නොකොට නිරුද්ධ වෙනවා නම් යලිත් හටගන්නේ කොහොමද? භව තණ්හාව නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන තණ්හාව තමයි මේ දුක ඉපදවීමේ හේතුව. තණ්හාව නිසායි දුක උපදින්නේ කිව්වට ඇයි අපිට මේක හරියට වැටහෙන්නේ නැත්තේ දුක කියන්නේ මොකක්ද කියලා වැටහෙන්නේ නැති නිසා ඇයිද දුක අපට හරියට වැටහෙන්නේ නැත්තේ අවිද්‍යාව නිසා එතකොට දුක කියලා වැටහෙන්නේ නැතිනම් අර තණ්හාව දුරු වෙන්නේ නැහැ ඇයි මේක සැපයක් හැටියට ආස්වාදයක් හැටියට විඳිය යුත්තක් හැටියට පවත්වාගත යුත්තක් හැටියට අපට දැනෙන්නේ නාම රූප ධර්ම ටික බිඳියාම බිඳියාමයි දුක හැටියට අපිට එහෙම නැත්නම් ඒ ටික අහිමි වීමයි දුක හැටියට පෙනෙන්නේ. මේක නැවත නැවත පවත්වා ගැනීම සැපයක් වගේ අපිට දැනේ. දැන් අපේ අපේ කයට යම්කිසි අනතුරක් වෙලා අපිට මැරෙන්න සිද්ධ වුණොත් ඒක තමයි දුක. ඒක තමයි අනර්ථය වගේ අපිට පේන්නේ. මේක නැවත නැවත පවතිනෝ නම් ඒක සැපයක් වගේ. නමුත් ආර්යයන් වහන්සේලා දකිනවා මේ නැවත නැවත පැවතීම තුල තමයි දුක තියෙන්නේ. ඒ නැවත නැවත පවතිනවා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහ වහ බිඳී යනවා. යලි හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා නැවත බිඳී යනවා. ඉතින් මේ පටිච්චසමුපාද අතිශයින් ගැඹීරයි අවබෝධ කරන්න පහසු නැහැ කියලා කියන්නේ මෙන්න මේ වගේ ඊටාම සූක්ෂම කාරණා. ඒක කොච්චර නැවත නැවත පැහැදිලි කළත් තේරුම් ගන්න පහසු නෑ අපිට හිතෙන්නෙම මේ අහිමි වීමමයි දුක. හිමි වෙනවා නම් තියනවා නම් එකතු වෙනවා නම් රැස් වෙනවා නම් අපේ වෙනවා නම් එතන තියෙන සැපයක් වගේ තමයි අපිට පේන්නේ. ඇයි ඒ පේන්නේ? ඒ අපේය කියලා එකතු කරගන්න, පවත්ව ගන්න ඒ සියලු දේවල් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත වූ ධර්මතාවෝය කියන බව අපිට පැහැදිලි නැති නිසා. ඒ පැහැදිලි නැති නිසා අපි ඒවා දුරු කරන්නට ඒවායින් ඉවත් වෙන්න නෙමෙයි එතනින් එහාට අපි වෑයම් කරන්නේ මේවා සංරක්ෂණය කරගන්න පවත්වා ගන්න. අර අග්ගලගෙඩිය බිම වැටලා බිඳුනහම මේක බිම වැටෙන්න නැතුව තියාගත්තනම් බිඳෙන්න නැතුව තියාගන්න පුළුවන් වෙනවා කියලා හිතුවා වගේ අපි අර වැරදි වැටහීම් ඇති කරගෙන යන සංරක්ෂණය කිරීමේ නඩත්තු කිරීමේ යලි යලි අත්පත් කරගැනීමේ පවත්වා ගැනීමේ වැඩපිළිවෙලක් හදාගන්න උත්සාහ කරනවා විනා මේක අහෝසි කිරීමේ නිරුද්ධ කිරීමේ වැඩපිළිවෙලක් නැහැ. එතකොට Nirodhe වැහි යනවා. Nirodhe පිළිබඳව අදහසක් නැහැ. ඒ Nirodhe පිළිබඳව අදහසක් නැති වෙනකොට ඒ Nirodhe සඳහා ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් ගැන අදහසක් නැහැ. මේ විදිහට දුක නැමැති මූලික කාරණය වසා දැම්මහම එහි හේතුව පෙනෙන්නේ එහි Nirodhayak අවශ්‍ය වෙන්නේ නැහැ ඒ සඳහා මගක් අවශ්‍ය වෙන්නේ ඒ නිසා අවිද්‍යාව යනු දුක්ඛේ අඥාන දුක පිළිබඳව නොඇතහීම දුක සමුදයේ අඥාන දුක දුකට හේතුව පිළිබඳ නොඇතහීම දුක නිරෝධේ අඥාන දුක නිරෝධය පිළිබඳ නොඇතහීම දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං ඒ දුක් නිරුද්ධ කිරීමේ මඟ පිළිබඳව නොඇතහීමයි කියලා බුදුවරු දේශනා කරන්නේ මේ චතුරාර්ය සත්‍ය නොයැටීමයි කියන්නේ ප්‍රධාන වශයෙන්ම එහි දුක කියන්නේ කුමක්ද කියලා නොයැටීම නිසා තමයි අර සියල්ලක් වැසී දුක කියන්නේ මෙන්න මේකයි කියලා හරියට අපට වැටහුනොත් එතනින් එහාට තමයි ඒකේ හේතුව මොකක්ද ඒක වෙනස් කරන්නේ කොහොමද ඒ සඳහා ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට එහෙනම් මූලික වශයෙන් අවිද්‍යාව කියන්නේ දුක වසා දමන ගතිය. එතකොට දුක කියන්නේ මොකද්ද? හේතු ප්‍රත්‍යයන්ගෙන් දේවල් හටගන්නා බව සහ බිඳී යන බව. එතකොට යම් කිසි කෙනෙකුට හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව හරියට වටහා ගන්නට පුළුවන් නම් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම. එතකොට යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නවද ඒ තනත්තා දුක අවබෝධ කරගත්තා වෙනවා. මේ පටිච්චසමුපාදය අවබෝධ කරගැනීමේ දුක අවබෝධ කරගන්නකොට ඒතනත්තට අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වෙනවා. එහෙමනම් පටිච්චසමුපාදය අවබෝධ නොවන තාක්කල් ඒතනත්තා තුල අවිද්‍යාව පවතිනවා. පටිච්චසමුපාදය අවබෝධ නොවන තාක්කල් ඒතනත්තාට දුක නිවැරදිව වැටහෙන්නේ නැහැ. දුක්ඛ සමුදය වැටහෙන්නේ නැහැ. නිරෝධය වැටහෙන්නේ නැහැ. මාර්ගය වැටහෙන්නේ නැහැ. ඒ තනත්තා මේ සංස්කාර ධර්ම සමූහයම ආස්වාදනය කරමින් පවතිනවා. එතකොට මෙතන ආස්වාදනය කරන දෙයක් නැහැ කියලා අවබෝධ කරගන්නට නම් ප්‍රඥාව පහළ වෙන්නට ඕන. එතකොට ප්‍රඥාව පහළ වෙනවා කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය ප්‍රකට වෙනවා. යථා ස්වභාවය ප්‍රකට වෙනකොට මේ දුක්ඛ ලක්ෂණ ප්‍රකට වෙනවා. දුක්ඛ ලක්ෂණ වල පළවෙනිම ලක්ෂණය තමයි හේතුප්‍රත්‍යයෙන් හටගන්න බව. එතකොට ඒක ප්‍රකට කරගන්නට තමයි බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද දේශනාව කරන්නේ. මේවා සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ ඒකකයක් හැටියට පවතින දේවල් නෙමේ. වෙන්වෙන් වූ නාම රූප ධර්ම, ඒ නාම රූප ධර්ම මෙන්න මේ විදිහට හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි එකින් එකට ප්‍රත්‍ය වෙමින් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍ය වෙමින් ක්‍රියාත්මක වෙන රටාව සැප ඉපදවන ක්‍රමයක් නෙවෙයි මේ අනන්ත සසරෙහි දුක්ඛ ස්කන්ධය උපදවන රටාවයි. ඒ දුක්ඛ ස්කන්ධය උපදවන හේතුප්‍රත්‍ය රටාව හඳුනාගත්තොත් විතරයි අපිට මේක ලෙහන්න පුළුවන් වෙන්නේ. වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. මේක ක්‍රියාත්මක වෙන මූලික સિદ્ધාන්තය අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් මේක ලෙහන්නට බෑ. අන්න ඒ නිසා තමයි පටිච්ච සමුප්පාද ධර්මය ඉගෙන ගැනීම ඒ පිළිබඳව විමසීම, ਵਿਚාරයට ලක් කිරීම, නැවත නැවත සාකච්ඡා කිරීම, අධ්‍යයනය කිරීම අපට අත්‍යවශ්‍ය වෙන්නේ ඒ පිළිබඳව නිවැරදි ප්‍රත්‍යක්ෂ භාවයකින් තොරව අපට සංස්කාර ධර්මයන්ගේ දුක නිවැරදිව හඳුනා ගන්නට පුළුවන්කමක් නැහැ. ඇයිද දුක යනු මේ අමාරුව කැක්කුණු පීඩාව වේදනාව කියන එක නෙවෙයි එය වේදනාව නැමැති තවත් සංස්කාර ධර්මයක් පමණයි. දුක් වේදනාව හැටියට ගත්තත් සුඛ වේදනාව හැටියට ගත්තත් වේදනා කියන්නේ චෛතසිකයක්. එය සංස්කාර ධර්ම. එයත් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන ධර්මයක්. එනිසා ඒ එක් ධර්මයක් වූ වේදනාවේ වේදනා ස්වરૂපය තේරුම් ගත්තයි කියලා අපි දුක වටහා ගත්ත වෙන්නේ නැහැ. මේ පටිච්ච සමුප්පාදය තුලින් මේ සංස්කාර ධර්මයන් හේතුප්‍රත්‍යයෙන් හටගන්නා බවත් ඒ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා වූ සංස්කාර ධර්මයන්ගේ වහා බිඳී යන ලක්ෂණය විද්‍යමාන බවත් හරියට වැටහෙන වැටහෙන ප්‍රමාණයට තමයි අපිට දුක කොමක්ද කියලා වැටහෙන්නේ එතනයි අවිද්‍යාව දුර ඒ අවිද්‍යාව දුර තාකල් අපි තුල මේ සමස්ත ක්‍රියාවලිය නඩත්තු කිරීමේ මූල ධර්මය වෙන්නේ මෙය නොවැටීමේ අවිද්‍යාවමයි එනිසා තථාගතයන් වහන්සේ අවිජ්ජා පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා තමයි මේ සංස්කාර ඇති වෙමින් මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය සක්‍රිය වෙන්නේ කියන බව පැහැදිලි කරමින් අවිද්‍යාවෙන් මේ පටිච්චසමුප්පාදය පැහැදිලි කිරීම ආරම්භ කරනවා. එතකොට දැන් මෙය අවිද්‍යාවෙන් ආරම්භ කරනවා කිව්වහම අපි වරදවා වටහා නොගත යුතුයි. එhmenan අවිද්‍යාව කොහොමද ඇති වුනේ? ඒක අහේතු අප්‍රත්‍යකවද ඇති වුනේ? නෑ. අවිද්‍යාව අහේතුකව අප්‍රත්‍යකව හටගන්නේ නෑ. මේවා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන ධර්ම. අවිද්‍යාවෙන් සංස්කාර හටගන්නවා, සංස්කාර වලින් අවිද්‍යාව හටගන්නවා. අවිද්‍යාව නිසා මේ පංචස්කන්ධය හටගන්නවා, පංචස්කන්ධය නිසා අවිද්‍යාව හටගන්නවා. අවිද්‍යාව නිසා නාම රූප සලායතන හට ගන්නවා. ඒ නාම රූප සලායතන නිසා විද්‍යාව හට ගන්නවා. ඒ හැම තැනකම එයින් එයින් නැවතපත් වෙනවා. ඒ නිසා මේක රේකීය ක්‍රියාවලියක් නෙමෙයි පටිච්චසමුපාදයේදී පැහැදිලි කරන්නේ චක්‍රීය ක්‍රියාවලිය. රේඛාවක් නම් එක තැනකින් පටන් අරන් තව තැනකට යන රටාව. එහෙම එකක් නෙමෙයි මේ සංසාරය තුල. එහෙම ඒවා නෙමෙයි පවතින චක්‍රීය. චක්‍රීය කියලා කියන්නේ එකක් අනෙකට ප්‍රත්‍ය වෙනවා. ඒක අනෙකට ප්‍රත්‍ය වෙනවා. හැම විටම අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අපි වටහා ගැනීමේ තියෙන වැදගත්කම මේ සමස්ත විශ්වය තුල සෑම සිදුවීමක්ම චක්‍රීය වශයෙන් සිද්ධ වෙන ආකාරය වටහා ගන්නට මේ අපට උදව් වෙනවා. ඒ නිසා සංසාර චක්‍රය පටිච්චසමුප්පාද චක්‍රය කියලා මේවා හඳුන්වන්නේ රේඛීය ක්‍රියාවලියක් නොවේ එකින් එකට ප්‍රත්‍ය වෙන ක්‍රියාවලියක් නිහිපත් වෙන්නේ. අපි දැන් අද දවසේ ඔය මූලික වශයෙන් පැහැදිලි කළේ පටිච්චසමුපාදය කියන්නේ මොකක්ද? ඒ පටිච්චසමුපාදයේ බුදුවරු දේශනා කරන්නේ කවර අර්ථයෙන්ද? ඒ වගේම සමස්ත විශ්ව ධාතුව පිළිබඳ හේතුඵල ක්‍රියාවලිය නොවේ අප විසින් උපාදින්න වූ මේ පංචස්කන්ධය පිළිබඳ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියයි ශ්‍රාවකේකට වැදගත් වෙන්නේ එනිසා අවිජ්ජාපච්චය සංඛාරා ආදි වශයෙන් මේ පැහැදිලි කරන්නේ තමන්නේයි කියලා උපාදාන කරගත්තු මේ සංස්කාර සමූහය කවර හේතු ප්‍රත්‍යයන් ඇතුවද භවයේහි නැවත නැවත ජනිත වෙන්නේ කියලා පැහැදිලි කරන පටිච්චසමුප්පාද දේශනාවයි ඒ දේශනාව ආරම්භ කරන්නේ අවිද්‍යාවෙන් එහි අවිද්‍යාව යනු නොවැටහෙන බව සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොපෙනෙන ගතිය තර යථා ස්වභාවය යනු මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බවමයි ඒ හේතුපත්තන්ගෙන් හටගන්නා බව පෙනෙන්නේ නැති ගතිය අවිද්‍යාවයි. ඒ නිසා අපි පටිච්චසමුප්පාද දේශනාව අධ්‍යයනය කිරීම තුළින් නැවත නැවත ඒ පිළිබඳව විමර්ශනය කිරීම තුළින් අපිට මේ සංස්කාර ධර්මයන් කොහොමද හටගන්නේ කියලා වැටහෙනකොට අර අවිද්‍යාව ටිකෙන් ටික දුරු කරලා අපිට භව පැවැත්ම නිමා කරන්නට ඒ උපකාරයක් වෙනවා. ඒ නිසා සසර පැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ කියලා වටහා ගන්නට එය නවත්වන්නේ කෙසේද කියලා වටහා ගන්නට ප්‍රධාන වශයෙන් අපට මේ පටිච්චසමුප්පාද ධර්මය අධ්‍යයනය කිරීම අවශ්‍යයි. එහි අවිද්‍යාව යනු මූල හේතුවක් ප්‍රධාන හේතුවක්. ඒ අවිද්‍යාව මත තමයි අවශේෂ සියලුම ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය පවතින්නේ අවිද්‍යාව නැති කල තැන ඒ සියලු ක්‍රියාකාරීත්වය එනහිටිනවා එනිසයි මේ දේශනාව අවිද්‍යාවෙන් ආරම්භ කරලා බුදුරජාණන් වහන්සේ දේශනා එහෙමනම් අද දවසට පැහැදිලි කිරීම මේ පමණකින් ප්‍රමාණවත් කියලා හිතනවා ඉතින් වෙනද තරම් නම් අහගෙන ඉන්න සමහර විට ප්‍රියමනාප වෙන්නත් නැතුව ඇති ඇතම් කෙනෙකුට මොකද මේ කියන ඒවත් එකම ආයය කියනවද එහෙම නැත්නම් මොකද්ද මේ කියන්නේ කියලා සමහර ඒවා අගක් මුලක් එච්චර පැහැදිලි වෙන්නත් නැතුව ඇති සමහර වෙලාවට. ඉතින් එහෙමයි කියලා අතහැර දාන්න නැතුව මේ දේශනාව අන්තර්ජාලයේ YouTube නාලිකාවේ පටිගත වෙලා තියෙන නිසා ආයෙ ආයෙ අහලා හරියි නැවත නැවත පැහැදිලි කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ දේශනා පෙළ යන අතරතුරේ හැකිනම් අතිපූජනීය රේරුකානේ මහානායක මාහිම්පාණන් වහන්සේ විසින් රචනා කරලා තියෙන පටිච්චසමුප්පාද විවරණය ග්‍රන්ථය තමන් ළඟ තියෙනවා නම් එහෙම නැත්නම් ඒක මිලදීගෙන හරි හොයාගෙන හරි මුල ඉඳලා කියවන්න උත්සාහ කරන්න ටිකෙන් ටික ඒකේ මුල පැහැදිලි කිරීම වගේම පටිච්චසමුප්පාද මේ අංග 12 විස්තර කරලා අවසානයට පැහැදිලි කරන ඒ කාරණාත් විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ නිසා මේ දේශනා පෙළ යන අතරතුරේ ඒ ධර්ම ග්‍රන්ථයත් කියවන්න පුළුවන් නම් වඩා හොඳයි. කියවන්න අවස්ථාවක් නොලැබෙනවා නම් මේ දේශනාම නැවත නැවත අහමින් හෝ ඒවා පිළිබඳව ගැඹුරින් හිතන්න උත්සාහ කරන්න. එකවරක් අහලා තේරුම් ගන්න බැරි වුණයි කියලා ඔකටලී වෙන්නේ නැතිව පසුබාන්නේ නැතිව නැවත නැවත උත්සාහ කිරීමෙන්ම තමයි අපිට මේවා පැහැදිලි කරගන්නට පුළුවන් වෙන්නේ. මේ කාරණයක් සිහිපත් කරමින් එහෙමනම් අපි දැන් ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.